ස්වාමීන් වහන්සේ මම දැනගන්න ඕන සත්‍යය මේ නොවැටී යන බව ගමනේදී චුතවන අවස්ථාවේදී ගමන් කරන්නේ එකම විඥානයක්මද කියලා දැනගන්න කැමති ඔබ වහන්සේගේ ඒ වගේම අපි කරන්න ඕන කුසල කුසල කර්ම යම් තරමකින් මේ විඥානීය ශක්තිය හීන කිරීමට සහ බලවත් කිරීමට බලපානවද කියලා දැනගන්න සතුටුයි. මේවයි පුතේ දැන් විඥානය කියන කාරණේ මම බොහොම තේරෙන භාෂාවෙන් පැහැදිලි කරලා දෙන්නම් ඈ Mm. අභියෝගය ඔබතුමිය ඉන්නවා. තේරුණාද? Mm. දැන් ඔබතුමියට අපි කියමු පෙර ජීවිතයේ ඔබතුමිය මිනිස්සෙක්. Mm. හොඳේ? ඔබ මනුස්ස කාන්තාවක්. ඔබ දැන් පෙර ජීවිතයේ අවුරුදු 90ක් විතර ජීවත් වෙලා ඔබ මැරෙන වෙලාව වෙනවා. තේරුණාද? දැන් මැරෙන වෙලාවදී මේ රූපයේ ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒක මනෝවිඥානයක් ඇතුළේ සකස් වෙනවා. ඒකට අපි කියනවා චුතිසිත කියලා. තේරුණාද? ඔය චුතිසිත කියන්නේ විඥානය. තේරුණාද? එතකොට දැන් බලන්නේ චුතිසිත කියන්නේ විඥානය ඈ. ඒතකොට විඥානයේ සකස්ුනේ කුමක් නිසාද? අපි කරන කුසල විසම් ඒ තමයි පටිච්චසමුප්පාද කලපරේ විඥානයේ සකස් වෙන සංස්කාර නිසා සංඛාරපත්‍ය විඥාන. තේරුණාද? සංඛාරපත්‍ය විඥාන. ඒතකොට සංස්කාර සකස් වෙන කුමක් නිසාද? ඈ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාර. තේරුණාද? අවිද්‍යාව ඔබ ශ්‍රේ කළේ නැහැ. ඔබ rahat වෙලා හිටියේ නැහැ. ඒ නිසා ඔබ සංස්කාර රැස් කළා. එතකොට අවිද්‍යාව නිසායි නේද සංස්කාර සකස්ුනේ? දැන් මේ අවිද්‍යාව සංස්කාරත් අතර සත්වයේ කුද්දලේ හිටියද? හිටියද? හිටියා. හරි හබයි මොකද්ද පුතේ? දැන් අවිද්‍යාව නිසානේ පුතේ සංස්කාර සකස්ුනේ. තේරුණාද? දැන් අවිද්‍යාව නිරෝධා සංස්කාර නිරෝධය. තේරෙනවද? දැන් මෙතන හේතුඵලයක් නැති ඉන්නේ. දැන් මෙතන සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. හරිද? හරි. එන්න හරියට කියන්න ඕනේ. නැත්තම් තේරුම් කළද නෑ. අවිද්‍යාව පත්‍ය සංඛාර හේතුඵලයක්. මෙතන මේ අතර සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නේ නැහැ. සංඛාර පත්‍ය විඥානය. සංස්කාරය නිසා චුතිසිත සකස් වුණා. මෙතන මමයේ කියලා සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නේ නැහැ. සංස්කාර නිරෝධා විඥාන නිරෝධ තේරෙනවද හේතුඵල ධර්ම විඥාන පත්‍ය නාම රූප දැන් බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය නිසා නාම රූප සලස්සෙනවා දැන් මෙතනදී විඥානය කියන්නේ ඔබේ ගිය ජීවිතයේ අවසාන චුතිසිතය නේද දැන් මේ විඥානය ඒ කියන්නේ අවසාන චුතිසිත ඔබේ මේ ජීවිතයේ අම්මාගේ මව් කුසට බැස ගන්නවා තේරුණාද ඒ දැස ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මාගේ මව්කුසේ මේ ජීවිතයේ ඔබේ අම්මාගේ මව්කුසේ මේ පැලෝපීය නාලේ කුංචි කලල රූපයක් තියෙනවා. තේරුණාද? ඒක ජීව විද්‍යාත්මකද? තාත්තාගේ ශුක්‍රාණුකුත් අම්මයාගේ ලිම්බේකුත් එකතු වීම නිසා සකස් වුණ ජීව විද්‍යාත්මක දෙයක්. පුංචි මස් කෑල්ල උකුණුයිස් දෙකයි ප්‍රමාණය. දැන් මේ චුටි චිත්තය කියන්නේ විඥාණය ඇවිල්ලා මේ මස් කෑල්ලට තමයි දැස ගන්න. තේරුණාද? මස් කෑල්ලට බැසගත්ත ගමන් දැන් මේ මස් කෑල්ල ගැහෙන්න පටන් ගන්නවා. කාය සංස්කාර අපේ පපුව ගැහෙන්නේ තේරුණාද? මේ කාය සංස්කාර සකස් වෙනවා කියන්නේ නාම රූප සකස් වෙනවා. තේරුණාද? විඥාන පත්‍යා නාම රූප. විඥානය නිසා නාම රූප විඥාන නිරෝධා නාම රූප නිරෝධ. නමුත් හේතුඵල ධර්ම. විඥානය කලල රූපයක බැසගත්ත නිසා නාම රූප ධර්මයන් සකස් වෙනවා. නාම රූපයක් විඥානයත් අතර සත්‍යයේ පුද්ගලය කියලා කෙනෙක් හිටියද? නෑ හේතුඵල ධර්මයක් විතරයි. විඥාන නිරෝධා නාම රූප දැන් රහතන් වහන්සේ විඥානය නිරුද්ධ කරපු කෙනා. එයා රහතන් වහන්සේ විඥානය නිසා නාම රූපයක් සකස් වෙනවද? විඥානයේ තමා තුලින්ම නිවිල යනවා. ගිනි ගොඩක් යම්සේද දර ඉවර වෙලා ගින්දර ගොඩේම නිවිල යන්නේ විඥානයේ තමා තුලින්ම නිවිල යනවා. නමුත් ගිය ජීවිතේ අර විඥානයේ සකස් වුණා චුතිචිත්තය විඥාන පත්‍යානාම රූපං ඒ නිසා නාම රූප සකස් වෙනවා. තේරුණාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍යා සලආයතන. තේරුණාද? නාම රූප නිසායි සලආයතන සකස් වෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? මේ කලර රූපයේ සති හතක් අටක් යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ තම්බකු විත්‍රය ප්‍රමාණය ලොකු වෙනවා කියලා. ලොකු වෙලා ආයතන හය පීඩන. දැන් නාම රූප නිසා සලායතන සකස් වෙනවා. නාම රූප පත්‍ය සලායතන. තේරෙනවද? නාම රූප නිරෝධා සලායතන නිරෝධ. ඒතකොට දැන් නාම රූපයත් සලායතනත් අතර සත්වේ පුද්ගලයේ කියලාද? හේතුඵල ධර්ම. තේරෙනවද? හේතු නිසා සකස් වුණා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නාම රූප පත්‍ය සලායතනයි සලායතන පත්‍ය පස්සෝ. සලායතන නිසා පස්සේ සිද්ධ වෙනවා. ඒතකොට සලායත නිසා පස්සේ සිද්ධ වෙන්නේ කොහොමද? මේ දරුවා මේ ජීවිතේ අම්මාගේ මව් කුසෙන් බිහි වෙනවා. මව් කුසෙන් බිහි වුණාට පස්සේ මේ දරුවා ඇහෙන රූප දකින්න. ඇහෙන රූප දැක්කා කියන්නේ චක්කු විඥානේ සකස් වෙනවා. චක්කු විඥානේ සකස් වෙන මොහොතේම ඇහැ ඉපදුන මොහොතේම දැක්කා වූ රූපය ගැන හිතනවා. මනෝ විඥානේ සකස් වෙනවා චක්කු විඥානේ මැරෙනවා. තේරෙනවද? චක්කු විඥානේ මැරිලායි මනෝ විඥානේ සකස් වෙනවා. ඇස නැවිලයි මන ඉපදුනේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න හැම සත්වයන් හැම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා මැරෙමින් ඉපදෙනවා නමුත් අපි ඒක දන්නේ අපි දන්නේ මේ ආයුෂයක් එතනින් ගියාම උණුසුමත් විඥානයක් තුනම පහව ගියා වූ මරණය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ හැම සත්වයකම හැම නිමේෂයකදීම මැරමින් උපදිනවා මැරමින් උපදිනවා. එතකොට මේ මොකද්ද කියන්නේ? ඇසෙන් රූපයක් දකිද්දී ඇහැ උපදිනවා. දැක්කා වූ රූපය ගැන හිතනවා ඇහැ මෙරිලා මන ඉපදෙනවා. එතකොට ශබ්දයක් ඇහෙනවා මන මෙරිලා කන සෝත විඥානය උපදිනවා. කන ශබ්දයක් ඇහුණාම කන මෙරිලා ශබ්දය ගැන හිතනවා මනෝ විඥානය උපදිනවා. එතකොට මధుරෙක් කනවා කාය විඥානයේ ඉපදෙනවා මනෝ විඥානේ මැරෙනවා. චක්කු විඥානයේද සෝත විඥානය කියන්නේ නැහැ. ඇහැ මැරිලයි කන ඉපදුනේ. සෝත විඥානයේද මනෝ විඥානය කියන්නේ කන මැරිලයි මන ඉපදුනේ. මනෝ විඥානයේද කාය විඥානය කියන්නේ මන මැරිලයි කය. මේ ප්‍රඥාවෙන් විතරයි අපි ඒක දකින්නේ. මොකද්ද ප්‍රඥාවෙන් දකින්නේ මේ ආයතන හයෙන් එක ආයතනයයි හැම වෙලාවෙම ඉපදලා තියෙන්නේ. තේරෙනවද? එක ආයතනයයි ඉපදලා තියෙන්නේ. අනිත් ආයතන පහම මැරිලා තියෙනවා. ඒ ඉපදිලා තියෙන ආයතනය තුළ විඥානය බැසගෙන තියෙනවා. චක්කු විඥානය සකස් වෙනකොට විඥානය ඇස තුළ තියෙනවා. තේරුණා? එහෙමනම් දැන් මෙතන එකම විඥානයක්ද තිබ්බේ? කතා කරන්න ඕන. ඇස මැරිලායි කන එකතුනේ. නේද? චක්කු විඥානය අනිත්‍ය වෙලායි චෝත විඥානය සකස් වෙනවා. චෝත විඥානය අනිත්‍ය වෙලායි මනෝ විඥානය සකස් වෙනවා. මනෝ විඥානය අනිත්‍ය වෙලායි කාය විඥානය එකම විඥානය මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ගලා යනා වූ විඥානය. මෙහෙම ගිහිල්ලා ඔබ මේ ජීවිතේ තව চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන දවසක් එනවා. ඒ මැරෙන වෙලාවට මනෝවිඤ්ඤාණය කියලා අවසාන චුතිසිත සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට දෙකම විඤ්ඤාණයක්ද නැහැ. තේරුණාද දැන් කියපු දේ? එකම විඤ්ඤාණයක් කියලා දෙයක් නැහැ. ඇස මැරිලායි කන ඉපදෙන්නේ. කන මැරිලායි මන ඉපදෙන්නේ. මන මැරිලායි කය ඉපදෙන්නේ. කය මැරිලායි දිව ඉපදෙන්නේ. දිව මැරිලා තමයි නාසය ඉපදෙන්නේ. හැම වෙලාවම මේ ආයතන අයින් එකයි ඉපදිලා තියෙන්නේ. ඒ ඉපදිලා තියෙන ආයතන තුල විඥානේ වැසගෙන තියෙනවා. ඇති වෙමින් නැති වෙමින් මරමින් ඉපදෙමින් යන ආවුලයක්.